නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ දානන්තේ තේජ වජ්ජන්තේ අත්ථ චරියාචයා ඉදේ සමානස්ස කාච ධම්මේසු යත්තස්ස තත්ත්වයතරං යස්මාච පන්තේ යස්මාච පන්විතා ලෝකේ සමවිස්සන්ති පන්විතා තස්මා මහත්තං පාසං සාච භවಂತಿ සේති ශ්‍රද්ධාවන්ත පින්නතුනි උතුම් ලෝකාන්‍ය වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සිගාලක සිටු පුත්‍රයා අමතා වදාළ මෞපියන් සහිත නෑදෑ හිතමිතුරන් සහිත ගම් වාසීන් රට වාසීන් ලෝ වාසීන් උදෙසා පැවැතිය යුතු ධර්මතා සතර සුබදා ගැනීම දේශනා කළ ගාථා කීපයකින් දෙකක් ප්‍රකාශ වුණේ දානන්ත සැය්‍ය වාග්යන්ට පරිත්‍යාගයයි ප්‍රිය වචනයයි අර්ථචාරියාකයයිද අර්ථචාරියාවයි සමානත්වතාවක ධම්මේසු තමන්ගේ ගුණ ධර්මයන් කෙරෙහි සමානත්වතාව දෙයද ඒකේස සංගමා නාස්ති මාතාවා උච්චකාරණ ලබේත මානං පූජං වා හිතාවා පුත්ත කාරණා මේ කාරණා හතර මනුෂ්‍ය ලෝකෙහි දකින්න නොලැබෙතොත් දරුවන් නිසා මෞතුමියවත් දරුවන් නිසා ප්‍රේතුමාවත් උපකාරනුග්‍රහ නොලබන්නෝ වෙනවා යස්මාත සංඝා ඒකේ සමනිස්සන්ති පණ්ඩිතා මෙන්න මේ ධර්මතා හතර ඥානවන්තයන් අනුගමනය කරනවා තස්මා මහත්තම් පක්ඛොන්ති පාසංසාච භවන්ති තේ එනිසා මහාන් තත්ත්වයේ උසස් බවට දෙපත් වෙනවා ප්‍රශංසාවටද ලක් වෙනවා මේකයි ගාථා තුනේ ඉකේ තේරුම මෙතන සඳහන් වෙනවා දානය ප්‍රිය වචනේ අර්ථ චර්යාව සමානත්වතාව කියන ධර්මතා හතරක් මේ ධර්මතා හතරෙදි කියන්නේ සතර සංග්‍රහ වස්තු සතර සංග්‍රහ වස්තු ඒ මව්පියන් උදෙසා දරුවන් විසින් කළ යුතු සතර සංග්‍රහ වස්තුවක් තියෙනවා. මව්පියන්ගෙන් දරුවන්ට සිදු වෙන සතර සංග්‍රහ වස්තුවකුත් තියෙනවා. ඒ වගේම ඥාතීන් විසින් ඥාතීන්ද ඥාතීන් විසින් අසල්වැසියන්ද වගේම අසල්වැසියන් විසින් අසල්වැසියන් හා රටවැසියන්ද සැලකිය යුතු බැවින් මේවාට කියනවා සංග්‍රහ වස්තු සතර කියලා. දැන් අපි සැලක බලමු අපේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ සමග දේශ කලාවන නිලධාරයේ විවේකව ගත කරන දවසක සිදු වීමක්. එක්තරා හන්දාව කෙරෙබැස යන වෙලාවේ එදිමානේ සක්මන් කරමින් සිටියේ සරියුත් මහ රහතන් වහන්සේගේ කාමල එලෙසයි වැන්දා. එන්නේ බොහොම කළු පාටයි බොහොම දුක්ඛිතයි. අසාසිකය ඔබ කවුද මොකද මේ? එයා හිටියා ස්වාමීනි මම ඔබ වහන්සේගේ මෑණියෝ. මේ ජීවිතේ නෙමෙයි ආත්ම පහකට පෙර මෑණියෝ. ස්වාමීනි ඒ කාලේ ඔබ වහන්සේ මගේ එකම පුත්‍ර රත්නයයි. ස්වාමීනි ඔබ වහන්සේ පියා අපේ නිවසේ දුගී මගේ අසරණයන්ට ධම් වටක් පවත්වගෙන ආවා. මම ඒක විනාශ කෙරුවා. දැන් ලබන්නේ නැත්නම් දොස්පරස් කියලා පළවා හැරියා. ස්වාමීනි මගේ මරණ ආසන්න මොහොතේ ඒ පාපය මට සිහි වෙනා මම මේ දුකටපත් වුණා. මට දැන් සෑමක් දීමක් ඇඳුමක් පළඳුමක් සුදුමක් පිටුමක් ඒකත් ත්‍රිසරණක් සවහරණක් නෑ ස්වාමීනි. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මගේ එවකට පුත්‍ර රත්නයයි. ස්වාමීන් වහන්සේ අනුකම්පා උපදවා මට මේ දුකින් අත මිදේ සපවත් වෙන්න පිරක් කරගෙන මැනව කියලා ආරාධනා කළා. දෙවෙනි බුදු කෙනෙක් හා සමාන සරියොත් මහ රහතන් වහන්සේගෙන් පින් ලබා ගන්න මව කෙනෙක් බලාපොරොත්තු සිටියේ ඇති. අනිත් දෙන්නටත් මේ කාර්යයේ සදාන් කළ සරියොත් මහ රහතන් වහන්සේ බිම්බිසාර මහ රජුගන්ගේ දෙව්සේ කියා හිටියා. එවකට බිම්බිසාර මහ රජුව බලමින්ම ඥාතීන් උදෙසා පින්කමක් කළ අත්දැකීමක් කියන පෙරේ. එනිසා එතුමා පින්කමක් සංවිධානය කර දුන්නා. ඉස්සර වෙලා සංඝයාට ආවාස කුටියක් හැදුවා. කුටියක අවශ්‍ය ඇඳ ඇතිල්ල පොට්ට මිල්තාදී සේනාසන භාවන සියල්ල සම්පූර්ණ කළා. පිරිකර සහිත 500ක් දිනා වහන්සේට යැපෙනසේ දාන වස්තු සියල්ල සම්පාදනය කළ සරියුත් මහ රහතන් වහන්සේට භාර දුන්නා. සරියුත් මහ රහතන් වහන්සේ බුදුපාමොක් සංගරුවන වැඩම කරවාගෙන 500ක් දිනා වහන්සේ වඩා හඳුනලා මේ ආවාස පූජා සහිත සිව්පස පූජා පවත්වලා මවතුමේට පින් අනුමෝදන් වෙන්න සැලැස්සුවා. එදා මේ අන්‍යයේ සක්මන් කෙළවරේ දිව්‍යාංගනාවක් ඇවිල්ලා වැන්දා. කෙනෙමින් දිව්‍යාංගනාවක් දිව්‍යමය ඇඳුම් පැළඳුම් වස්ත්‍ර ආභරණ මේවා දිව්‍යමය සම්පත් ඇතුව ඇවිල්ලා වැන්දා. අශාසිතේ ඔබ කවුද? ස්වාමීනි මම ඔබ ආශිගේ මෑණියෝ. ස්වාමීනි ඔබ ආශාද මම වෙනුවෙන් කළේ ආචාර්යයන් භූත වූ මහා පින්කම මගේ දෑතින් කරන්නා සමාන මම සන්තෝෂයෙන් අදෘශ්‍යමාන වෙදගෙන අනුමෝදන් වුණා. ස්වාමීන් ඇසසති ලක්වාදී තිබුණු මගේ කය දැන් දිව්‍යමය ශරීරයක් වෙනපත් වේපත් වුණා. මට දිව්‍යමය ආහාර පාන දිව්‍යමය වස්ත්‍ර ආභරණ විමාන කල්පනෝක්ෂ යාන වාහන සියල්ල පහළ වුණා. ස්වාමීන් මට කළ උපකාරයේ ශ්‍රී පත්වල වැඳ නමස්කාර කරන්නා වශයෙන් අතුරුදහන් වුණා. මෙන්න සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ සංග්‍රහ වස්තුවක් කෙරෙහි ඇති. එතන සඳහන් වෙනවා පළමුවෙනි මේ ඥානය. ඥානයේ නමින් පරිත්‍යාගයෙන් සිද්ධ කළා. ඒ මේකල් ලෝකේ මෞඛුණියේ ආහාර පානනේ ලැබෙන්නේ කින. සරුවත් මහ රහතන් වහන්සේ හිතේ තුනක් පහළ වෙන්නේ ක්‍රියා මාත්‍රය පහළ වෙන්නේ කිංකම කරනකොට ඒ මෞඛුණියේ හිතේ කුසාසිත පහළ වුණා. එතකොට සරියුත් මහ රහතන් වහන්සේ මුල් දවසේ ඒ මෞතුමියට කියන්නේ ඇති මම සිංකමක් කරවන්නම් කියලා. අන්න තේය වාක්‍යයන්, ඒ වචනේ. ඊළාට එතනේ උදෙසා මා පින්කමක් කරලා දුකින් අත මුදවා ගත්තා. අන්න අත්චාරියා. එතකොට මුල් දවසේ දෙවනි දවසේ දවස් දෙකේම සරියුත් මහ රහතන් වහන්සේගේ සීලය, කරුණාව, මෛත්‍රිය එක සමානව පැවතුණා. අන්න සමානත්වතාවය සෝතේ මේ පල්ලෝගේ මෞතමී උදෙසා ආත්ම භාගත කරේ මෞතමී උදෙසා දානයයි ප්‍රිය වචනයයි අර්ථචාරියාවයි සමානත්වතාවයි හතරම සනුත් මහ රහතන් වහන්සේගෙන් දා සම්පූර්ණ වුණා මේ වගේ තමයි අපට ජීවත් වෙන දෙමව්පියන් උදෙසා මේ පල්ලෝගේ දෙමව්පියන් උදෙසා ඒ සංග්‍රහ වස්තු සතරෙන්ම සංග්‍රහ කරන්න පුළුවන් සානුපබ්බත වාසේ පොත්සාදි කියලා රහතන් වහන්සේ නමක් සිටියා. ඒ රහතන් වහන්සේ පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. මේක කියන්නේ පාශ්වික බුද්ධ ශාසනයටයි අපේ ශාසනයටයි අතර කාලයේදී පිටවාස කියලා රජ කෙනෙක් සිටියා. ඒ රජුරවන්ට දරුවෝ නැහැ. රජුරෝ බොහෝම ආගමික පින්කම් කරලා පින්කම් කරලා පුත්‍රවණක් ලැබුණා. ඒ දරුවා උපන් නැකතනුව දෛවඥෝ සිවියේ මේ දරුවාට තරුණ වයසේදී ජලයේ නැතුව කලුරේ කරන්න වෙනවා. මේ දරුවා බොහොම සිතන සුළු කෙනෙක් වෙනවා ඒ. ඉතින් මේ දේරජ්‍යරෝ මුනුමලක් නගරේ නගරෙන් දෙපසට උයන ආදී හැමතැනම ජල පහසුකම් ඇති කෙරෙව්වා. ඒ කිසියෙන් දින් සම්පූර්ණ ජල මාර්ග ඇති කෙරෙව්වා. මේ දරුවා කුඩා කල ප්‍රථම කුණු කටුවා වාගේ බොහොම සිතන සුළු කෙනෙක්. ඉතාම සුළු දෙයකට තම වහා සිටිනවා. ඒ නිසා අන්තක්පුරයේ කවුරුත් කියන්නේ බුද්ධ කුමාරයා කියන්නේ. දරුවා හොඳට වැඩුණා. තරුණ වයසේදී මේ දරුවා අසාපිත නැගලා විශාල සෙනඟක් පිරිවරාගෙන උයනට යද්දී සුනේත්‍රි කියන පසේ බුදුරජාණන් වහන්සේ නමක් සම්මුඛ වුණා. මේ කුමාරයාගේ සිතේ ශ්‍රද්ධාවක් එහෙම නැහැ. කුමාරයා ඉස්සර වෙලා යන්නේ අසාපිත. පස්සෙන් යන මිනිස්සු යාන වාහන වලින් බැලලා පසේ බුදුරජාණන් වහන්සේට වඳින්න පටන් ගත්තා. අසාපිත යන කුමාරයා ඈත් වෙලා ආපස්සාමී බැලුවාම සෙනඟ ප්‍රමාදය නිසා අසාපිතින් බෑ නැවිලා පසේ බුදුරජාණන් වහන්සේට හිංසාවක් කළා. උන්වහන්සේ සල්ජන කරලා පාත්‍රය උඩරගෙන පොළොවේ ගෑවා. මැටි පාත්‍රේ කුඩු වෙලා ගියා. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ කුමාරයාගේ මූණ දෙක බැලුවාම සර්ජනය කළා. මම සිතවාස රජුගේ දෙස් කුමාරයා බව දන්නේ නැත්තේ කියලා. ඒවගේ පතේ බුදුරජාණන් වහන්සේ අහතර සෑමෙන් ගිලා හිටියෙන් යදියා. තවත් අකුසලයක් කරගන්නේ කියලා. ඒ මොහොතේ මේ කුමාරයාගේ හිතේ මහා දාහයක් ඇවිල්ලා දනෝ දනෝ වතුර ඕන කියලා ඉල්ලුවා. ඒ වෙලාවේ මේ දරුවාගේ කර්මික වාගේ බරපතල කම නිසා වතුර බින්දුවක් හොයාගන්න දරුවෝ ගියා මුළුමහත් බින් සම්පක ඔක්කොම හිඳලා ගිහිල්ලා. ඒම කලුරේ කරලා නරකාදී උපන්නා. නරකාවේට වෙලා තව പ്രേත ලෝකෙත් ඉපදෙලා පිරිසංග පායත් ඉපදෙලා ඉඳන වාර ගණනාවක් තිස්සේ දුක් විඳලා විඳලා විඳලා ඇවිල්ලා සංගාමත් අයිනේ මාළු බාල තේවත් කුලයක උපන්නා. ඒ ගමේ මිනිසයන්ගේ ජීවනෝපාය තේවත්කම. අධිකාලිකන ජීවර කර්මාන්ත කියලානේ. ජීවර කර්මාන්තකාරී. ඒ දරුවාට කුඩා වාසයේ දරුවෙකු ආත්ම පෙනෙන නුවණක් ලැබුණා. ඒ දරුවාගේ නම පොට්ටපාද. ඒ දරුවා කුඩා කාලයේ පටන් මව්පියන් දෙකෙන් අනේ අම්මේ තාත්තේ මේ පව් වැඩි අත්තා එන්න පව් වැඩි අත්තා එන්න කියලා. ඉතින් කුඩා දරුවා නිසා කවුරුත් ගණන් ගත්තේ නැහැ. දරුවා ඇවිදින්න කියන්න පුළුවන් වුණාම ගියලාර මාළු අල්ලන බැල් කපලා දානවා. කරන් කෙනෙක් කපලා දානවා, සල්ලා දානවා. මේ බොහෝ වාරවල මේ දරුවාට තැනුම් තැනුම් ලැබුණා. මේ මෙහෙම නොයෙක් වාරවලදී අර මාළු වලන උපසාන විනාශ කරන්න මේ දරුවා පුරුදු වුණා. හැබැයි මේ දරුවාට ගමේ ඔක්කොම තරහයි. මේ දරුවාගේ අයියා කෙනෙක් හිටියා. ඒ අයියා විතරයි දරුවාට ආදරේ. වයස හතේදී පමණ මේ කරදර විඳින්න බැරි නිසා දෙමව්පියෝ දෙන්න මොකද කියන්නේ මේ කොට පහළ දරුවාට හොඳින්ම සමනක් පීඩා කරලා ගාන ගෙල්වීම එළෙව්වා. මේ පලාතෙන් දෙපා කියලා. මේ දරුවා පාඩු දාලා යනවා දැන් ඉතින් ඇවිදින්න පුළුවන් වයස හතක දරුවෙක්. මේ අනකොට මහා සත්‍යාන මහ රහතන් වහන්සේට සම්මුඛ වුණා. අන්න පින මතුවේ ඇති. මහා සත්‍යාන මහ රහතන් වහන්සේ කතා කළ ඔබ කොහෙද කාගේද? ඉතින් මේ විස්තරය කිව්වාම උන්වහන්සේ මේ දඩුව ආරාමයට එක් කරගෙන ගියා. ආරණ්‍යයට වැඩ සිටියේ ඒක තියෙන සානුපබ්බත ආරණ්‍ය කියලා. සානුපබ්බත ආරණ්‍ය. ඉතින් ටික දවසක් රත්නියේ පුරුදු කරලා මේ කුඩා දරුවා මහාන කරගත්තා. මහාන කරගෙන සීලාදිගුණ පෝරණය කරමින් සිට වැඩි කල්යන් ඉස්සර කියන සියලු කෙලෙස් නැසඳ මහා රහත් භාවයට පත් වුණා. ඔය අතර අවුරුදු ගානක් ගිය අතරතේ ගමේ නොයෙක් දෙනා මේක යුතු මේ පන්නෝ කියලා ප්‍රේත අපායෙන් ඉපදෙලා. මේ ස්වාමීන් වහන්සේ මෞර්තියෝ දෙන්නයි අයියයි ඔක්කොම ඒ වගේ ප්‍රේත අපායට ඉපදෙලා. ඉතින් මේ 500ක් දෙනා මේ අතරේ රාසග්නේලා සානුපබ්බත වාසී තෝත්පාග්ග සහතන් වහන්සේ පිළිසඳාගෙන එන අතරේ තමන්ගේ අයියා ප්‍රේතාත්මයක දෙලා තේන්න ආවා. අයිලා ඇඳලා කිව්වා මේ ස්වාමීන් මම ඔබ වහන්සේගේ අයියා අනේ ස්වාමීන් වහන්සේ මව්පියන් දෙන්න ඇතුළු 500ක් දෙනා මේ දුකේ ඉන්නවා කෑමක් බීමක් නැහැ ඇඳුම් දෙපල් දෙන්න නැහැ ඉඳුම් හිටුන් නැහැ යාන වාහන නැහැ මොනම පිහිටක්වත් නැහැ ස්වාමීනි අම්මා තාත්තා ඔබ වහන්සේලාට එන්න බොහොම බයයි දැන් ඔබ වහන්සේ ගෙදරින් එළවපු පාව දන්න නිසා අනේ ස්වාමීන් අපට මේ දුකෙන් මිදෙන්න උපකාරයක් වුණා නේද මේ රහතන් වහන්සේ පිළිපාත ලබාගත් දාණය ඒ ආරාමේ 12 නමක් ඉඳලා තියෙන 12 නමකම දාන දුන්නා අර මව්පියන් ඇතුළු ඥාතීන් උදෙසා. සහෝදරයලා ඒ අයියාම ඥාත කෙනා ස්වාමීන් දැන් අපට ජීවනයේ ආහාර පාන ලැබුණා. අපට අලු කන දුන්නේ නෑනේ. ඉතින් මේ රහතන් වහන්සේ පාශුකූල වශයෙන් සූරක් හොයාගෙන රජිකඩ හොයාගෙන පාශුකූල සූරක් කරවලා සංඝයාට පූජා කරලා පින් අනුමෝදන් දෙස සැලසුවා. ඊළඟ දවසේ ඇවිල්ලා මේ අයියා කියන අනේ ස්වාමීන් වහන්සේ අපට දිවියේ මේ වස්ත්‍රාභරණ ලැබුණා. ඉදුමාත් කුමක් නිවානක් නෑනේ. යාන වාහනයක් නැහැනේ සම්පදක් නැහැනේ ඒ ඒ අවස්ථාවේ මේ රහතන් වහන්සේ සිල්වාත වාතෙන් පාමහන් විබලක්ෂයාගෙන ඕක සංඝයාට පූජා කරලා නාගාපියෙන් පිළිදුන එයින් වියකර ලැබුණ අන්දිවියනේ යාන වාහන සතකරු දායකයන් නම කුඩා කුටියක් හදවලා ඒ ආවාස පූජා කරලා ඒ කෙනෙක් අනුමෝදන් වෙන්න සැලසුවා එයත් අන්නේ හේතෙන් ගිහින්නේ විමාන පහළ වුණා කල්පලොක්ෂ පහළ වුණා සං පූජා කරලා පින් දුන්නා එයින් මෙයක් යන දිව්‍යයේ ජල පහසුව ලැබුණා රසව තේලම දෙනා තනියෙන් දැකව සමුන්නාංශයේ උපකාර නිසා අපි මේ ප්‍රේත දුකෙන් අපි මුදුනා ස්වාමීන් අපි මේ වදලා යන්න අවශ්‍ය වෙන ප්‍රදාන වුණා ඉතින් මේ රහතන් වහන්සේ සිද්ධ කළේ තම සතර සංග්‍රහ අවස්ථුවයි. ඒ කියන්නේ ඒ ඥාතීන් උදෙසා දාන දුන්න වාර පහ. ඒක දානය. අර ඥාතීන් නිසා තමන්ගේ සෝදාස් සමග යම් යම් මෘදු වචන කතා කළා. ඒක සිය වචනේ. ඒ ඇත්තන්නේ දුකින් අත නිවීම සඳහා වැඩ සැලසුවා අර්ථචාරියාව. ඒ ඇත්තන් ඉදිරියේ මෙතෙන රහතන් වහන්සේගේ රහත් ගුණේ සහ සමානයි. ඒ තමයි සමානත්වතාව. ඉතින් මේක අපි හැම දෙනාගේම දෙනව දුනෝට හේතු වෙන උතුම් ප්‍රතිපදාවක් බව මේ දේශනාව සඳහන් වෙනවා තස්මා මහත්කම් පක්කොන්ති කියලා. මොනවාන්ද මහත්ඵල වෙන්නේ මහත්කම්කේ කියන්නේ ආයුෂයෙන්, වර්ණයෙන්, ශපයෙන්, බලයෙන්, ඥානයෙන්, ගුණයෙන්, නුවණින්, ධනයෙන්, දානෙන්, යසයිස්වාදයෙන් එහෙම දෙකින්ම උසස් බාටපත් වෙනවා මේ සංග්‍රහවත් සතර සම්පූර්ණ කිරීම නිසා. පල්ලව වශයෙන් සුගතියට යනවා. එනිසා සරුවක්යන් වහන්සේ දේශනා කළා දෙමව්පියෝ දෙන්න කියන්නේ දරුවන්ගේ බ්‍රහ්මයෝ, දරුවන්ගේ දෙවියෝ, දරුවන්ගේ මුල් ගුරුවරයෝ දරුවන්ගේ පින් කෙට නිසා දෙමෝපියන් උදෙසා මේ සංග්‍රහවත් සතර පැවැත්විය යුතුයි කියලා. යස්මාච සංඝායේ සමහිස්සන්ති පණ්ඩිතා. ඒකේක සංඝානාසු නමතා පුත්තකාරණ. දැන් මේ සංග්‍රහවත් හරියට නොකරනා නම් දරුවන් නිසා මෑණියන්ටවත් පියාණන්ටවත් පිහිටක් ලැබෙන්නේ නැහැ. මේ සංඝාවත් හතර මැනවින් තියෙන නිසා දෙමෝපියෝගෙන් දරුවන්ගෙන් උසස් ලෙසේ පිහිටක් ලැබුවා වෙනවා. එවැගේම ඒ හේතුවෙන් දරුවන් ප්‍රශංසාට ලක් වෙනවා. ශාසනයේ ගුණ ධර්මයන්ගෙන් හා ගුණ නුවණයන්ගෙන් අභිවෘද්ධියක මහන්ත තත්ත්වයට පත් වෙනවා. එවැගේම පරලෝක වශයෙන් සුගති ලෝකෝත්පත්තියට වාසනාවන්ත වෙනවා. එයින් නවතින්නේ නැහැ සසු භෝධයකට පාරමිතා වශයෙන් හේතු උපනිශ්‍රේ වෙනවා. මෙම සිදාලෝවාද සූත්‍රයේදී මේ කර්ම හතරට අතිරේකව දරුවෙකු විසින් සැලකිය යුතු සැලකීම් පහ දේශනා කරන තියෙනවා নমස්කාර පහ ඇති විට. බතෝනේ පරිශාමි. උදා කාලයේ පටන් අපව අදාවදාගත් අපේ මව්පියන් දෙන්න පෝෂණය කරන්නේ කියලා ඒ දෙමෝපියන් නැතුව ප්‍රස්ථාන කිරීම පළවෙනි নমස්කාරයයි. චිත්තන්නේසං පරිස්සාමි දෙමෝපියන්ගෙන් දෙරෙන්න තියෙන වැඩ කටයුතු වලට දෙමෝපියන් වෙහෙස වෙන්නේ නොදී සමන් සිදු කර දෙන්නේ নমස්කාරේ කරා වෙනවා කුලවංශන් ප්‍රපේක්ෂාමි දෙමෝපියන්ගේ ආගමික චාරිත්‍ර සහ ජාතික චාරිත්‍ර සිඹෙන්නේ නොගන්නේ එය මනමින් ආරක්ෂා කරන්නේ ඒ තුන්වෙනි নমස්කාරයයි දායයන් ප්‍රතිපදිස්සාමි දෙමෝපියන්ගෙන් ලද දායාද වස්තුවේ විනාශයෙන් නොවි ආරක්ෂා කරන්නේ ඒක හතරේ নমස්කාරය අතිකපන තේසානං කාලකතානං දක්ෂණං අනුපදස්සාමි ආයි කෙලවර මේ පන්නෝගේ දෙමාපියන් උදෙසා දාන දක්ෂණාවන් පිරිනමා එයින් බින්තෙන් සමුදවනවා ඒක පස්සේ নমස්කාරයයි දැන් මේ নমස්කාර පහ ඇතුලේ මේ කියන දානයේ තේයවන්‍ය අර්ථ ඡාලියා සමානත්වතා හතරම කියනවා ඒ නමස්කාර පහ තුළින් මේ අර්ථචර්යා අතර සතර සංග්‍රහවත් අතර එතන තියෙනවා. දෙමෝපියන්ගේ කෑම දීම ඇඳුම් සැලසුම් විලෙන් මුදල් දේශේත් ආදී සපයාදීම පරිත්‍යාගය දානය දෙමෝපියන්ගේ මෛත්‍රියෙන් කතා කිරීම මුරුදු වාක්‍යයෙන් කතා කිරීම මේ වචනයයි එවාගේ දෙමෝපියන්ගේ හිතේ ශ්‍රද්ධාව සීලය, සෘතය, ත්‍යාගය, ඥානය වැඩි වෙන හැටියට උපකාර වීම ධර්මයේ සංග්‍රහ කිරීම, කුසල් කිරීමට උපකාර වීම එයින් අර්ථකථ්‍යාවක් සම්පූර්ණ වෙනවා. මෙලොවට පරලොවට සුගතිය පිළිවෙලට උපකාර වන ධර්මයක් දැයි. සමානස්සතා දෙමෝපියන් ඉදිරි පිටත් දෙමෝපියන් නැත තැනත් තමන්ගේ දෙමෝපියන් කෙරෙහි තියෙන කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව විලක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඇතිතන නැතිතනත් එක හා සමානව මෞපියන් වෙත ඒ සමාගයේ යථාභාවයේ ගුණය වාගේන සුවචිතීකරු බව පවත්වනවා. මේක සමානස්සතාවයි. ඔයගෙම දෙමෝපියන් දෙන්න විසිනුත් මේ වගේ උපකාරයේ වෙනවා ඒක සතර සංග්‍රහ වස්තුවටම සම්බන්ධ වෙනවා. පාපානිවාරයෙන් කිව්. කුඩා කාලේ පටන් ගුණවත් දෙමෝපියෝ දරුවන් පයෙන් වළක්වා ගන්නවා. කල්යාණ විනයයෙන් තී කුඩා කලපතං ස්වල්ප උද කුසා කිරීමට පුරුදු කරනවා සිප්පං සික්ඛාපෙන් තේ වාගේම ශිල්ප ශාස්ත්‍ර උගන්වලා උදෙන් බාට පමුණුවනවා එවාගේම පතිරෝකේන ධාරේන සංයෝජෙන් තී සුදුසු වේලාවේ ආවාහ විවාහ කටයුතු කර දෙනවා දාන අතත් සමයේ දානයන් නියාසෙන් තී සුදුසු අවස්ථාවේදී දෙමෝපියන් සතු දායාද වස්තු දරුවන් දෙපවරලා දෙනවා. දැන් මෙසේ තේනවා සංග්‍රහවස්තු අතරම. එයින් දරුවන් දරුවන්ට අර සමාන සතු දායාද වස්තු කිරින් ගැනීම දානයයි පරිත්‍යාගයයි. එවාගෙම දරුවන් වෙත මහා කරුණාවෙන් බුරුදු වචනේ ආවාද අනුශාසනාවේ දීන ප්‍රිය වචනයයි. දරුවන්ට සුබ සිද්ධිය සඳහා පවෙන් වළක්වා ගැනීම කුසල් කිරීම ශිල්ප ශාස්ත්‍ර උගන්වාලීම ආදී අර්ථ චර්යාවල්. එවැගේම දරුවන් ඉදිරියේ දරුවන් නැති කෙනත් දෙමෝපියන්ගේ සිටේ තියෙන කරුණාව, මෛත්‍රිය, ශීලාදී ගුණ එක සමානව පැවැත්වීම සමානත්වතාවයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ නැගරණ දිශාවන් දෙමෝපියන්වත් දකුණු දිශාවන ගුරුතුමන්වත් දතයින දිශාවන අමුදරුවන්ට උතුරු දිශාවන හිතමිතුරන්ට යට දිශාවන සේවක සේවිකාවන්ට උඩ දිශාවන සිල්ලුතුන්ට මේ නමස්කාර 30ක් කරන අතර ඒ නමස්කාර 30 තුලින් සංග්‍රහවස්තු හතරක් සම්පූර්ණ කරුන් ලැබෙනවා එතකොට මුළු සදිශාවම දිශා 6ම දිශා 8ම දිශා 10ම තමන්ගේ හේම වූ නිර්භය වූ වාසනාවන්තෝ දිශාවක් බාටපත් වෙනවා කියන එක සිගාලෝවාද සූත්‍රයේ දේශනාව සඳහන් වෙනවා. ඒ අනුව සලක බැලීමේදී අද මේ සිදු කරන ලබන පින්කමේ පරමාර්ථය සතර සංග්‍රහවත් හෝ සම්පූර්ණ කිරීමයි. ඒ කියන්නේ මේ නිවසේ දීර්ඝ කාලයක් කටයුතු කළ විශ්‍රාම කළ විශ්‍රාමගත් බුදුරජාණන් කෙනෙකු වෙන පින්වත් එන්නේ දුසිල්ලා මතිතුමා අවුරුදු 13 ගත මාස ගානකට පෙර අභාව ප්‍රාප්ත වුණේ. එතුමා මේ සමාගයේ දෛනික කටයුතු තුළ ආගමික වත්පිළිවෙත් නොකඩවා කළ අතරත දරුවන් උදෙසා කළ යුතු සියලු යුතුකම් සම්පූර්ණ කළා. ගුරුවරයෙක් හැටියට දහස් ගණන් සිසු දරුවන්ට උපකාරී වුණා. එවැගේම සමාජ සේවකයෙක් හැටියට විශාල වශයෙන් සමිති සමාගම් වල නූතන ඔබෝරිය පුදුමාකාර ආගමික ජාතික සේවාවන් සමාජික සේවාවන් සිදු කළා තියෙනවා. ඉතින් ඒක මාගෙන් දරුවන්ට සසරංගා අවස්ථාව අතරම සම්පූර්ණ වුණා කියන එක නිවැරදි. එවාගෙන් මාස 3කට පෙර ආභාවක් પ્રાપ્ત වූ පින්වත් ඊ හෙට්ටි ආරච්චි මාතා විශාල ලතු මේ පාඨශාලාචාර්යතුමියක් වන ගුණවත්ේ මෞතුමිය දින්දේ දරුවන්ට මේ ගේමේ සතර සංග්‍රහ වස්තුවම සම්පූර්ණ වෙලා තියෙනවා. දරුවන්ට ඒ ස්වාම පුත්‍රයාට මේ සතර සංග්‍රහ වස්තුවෙන් එක මේකේ සංග්‍රහ සිද්ධ වෙලා තියෙනවා. එතකොට දරුවන් විසින් මේ ජීවත් වෙන කාලයේදී විනෝපියන් උදෙසා නමස්කාර පහක් කරමින් මේ සමා සංග්‍රහවත් සතරෙන් සංග්‍රහ කළ අතර දැන් මේ මේ පන්වගියාට පසුව කරන උසස්ම සංග්‍රහවත්වක් තමයි සම්පූර්ණ වෙන්නේ. ඉතින් ඒ අනුව අද මේ දුෂ්කර කාල පරිච්ඡේදයකට කියලා ගම අම්බිනම් දුෂ්කරතා ඇති කාලයක නමුත් අපේ යුතුයකම් විශේෂ සිද්ධ කිරීම වශයෙන් සංඝ රත්නයේ දස නමක් පවන වැඩම කරවා ගත්තා. ඒ වැඩම කරවාගෙන දෙපාදව අසුන් පනවා බදාරි දෝලා ඒක ප්‍රතිමේ බුද්ධ පූජා පවත්වා දිනවා සංඝ රත්නයේ වෙත දන් සංසිඳ ගන්නවා උපස්ථාන සැලසුවා පිරිකර භාණ්ඩද පූජා කළා දැන් මේ සීලේ කොටේට බණපදයකට සමන් දෙනවා එතකොට මේ කරුණු අතරත අපි සංග්‍රහවත් අතරක් සම්පූර්ණ කළා හේතුවා ඒ සංග්‍රහත් නිසා දන් සංසිඳ ගැනීම පිරිකර පූජාව දානයයි ඒක පළවෙනි සංග්‍රහාවක් වුණා. ඊළඟට අභාවප්‍රාප්ත මෞපිය දෙදෙනා ප්‍රදානමේ නම් සඳහන් සියලු දෙනා වෙත ප්‍රාප්තවන වශයෙන් පින් අනුමෝදන් කිරීමෙන් අර අත්‍යචාරියාව සම්පූර්ණ වෙනවා. සංඝ රත්නෝ දශා සහ සහභාගී හැම දෙනා වෙත මෛත්‍රී මුරුදු වචන පාවිච්චි කිරීමෙන් සිය වචනේ කතා කළා වෙනවා ඒ සංග්‍රහවත්ව පිරුණා. ඊළඟට අපේ දෙමෝපියන් දෙන්න ඉන්න කාලේ යම්මදු ගෞරවයකින් යම්මදු මුරුදු භාවයකින් ආශ්‍රය කළාම ඒ ගෞරවය ඒ වගේ පවත්වා ගැනීම නිසා සා සංගරක්ෂයේ වෙත අපේ ඇතිතනක් නැතිතනක් යන මෛත්‍රී කායවාක් මනෝකර්මයේ පාස්කර නිසා සමානත්වතා කියන ගුණයක් මෙතන සම්පූර්ණ වුණා. ඒක නිසා සතර සංග්‍රහ වස්තුව කෙරෙන්නේ පින්කමක් මුදුන් පමුණවා ගන්නට යෙදුනා කියා සන්තෝෂ වන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ දේශනාව සඳහන් වෙන්නේ මේ ලෝක ධාතුවේ බුදුරජාණන් වහන්සේලා උපන්නත් නූපන්නත් ලෝක ධාතුවේ නැගීමයි දැකීමයි ඇතිවීමයි නැතිවීමයි කියන හේතුඵල සම්බන්ධතාවයෙන් සියල්ල සිදුවීම ඉතා සමානව සිදුවෙන බව සඳහන් වෙනවා. කාලයකට ලෝකේ විනාශ වෙනවා, කාලයකට ලෝකේ නැත දිනුවොත් පරිණිරවා. ලෝක සත්‍යයේ සංකාන තුල අකුසල් ගෝ වීම නිසා අවුරුදු අසංඛ්‍යයෙන් සිට දස වර්ෂයේ දක්වාම බහැලකින් විනාශයකට පත් වෙනවා. එවැගේම කුසල ධර්මයන් වැඩි වීම නිසා දස වර්ෂයෙන් සිට අසංඛ්‍යයේ දක්වාම සවර්ණ සත බල ප්‍රඥා වැඩෙනවා. මෙම වාර 20ක් අඩු වැඩි වෙනින් පිළිලගේ ලෝක ශ්‍රේණිලා සිද්ධ වෙනවා. ආයමත් ලෝකේ හැදෙනවා. ඉතින් මේ විදිහේ කදෙන නැසෙන වෙනසෙන ලෝක ධාතුවක තලිතලියේ දෙලිතලියේ ඇඹරිය ඇඹරිය මෙලිවෙලේ පැතිලි පැතිලි ආපේ ඔබ නොබ හැසිරින් හැසිරෙන්නේ අපේ సంతානි තුල ධර්මතා අටක් සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච නිසායි මේ ධර්මතා අතර තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගත්තොත් අපට ධර්මතා හතරක් ආબોධ වෙනවා ඒකට කියනවා දුක්ඛය සමුදය නිරෝධය මාර්ගය කියලා චතුරාර්ය සත්‍ය ධර්මය අපි පෙරවන් සරණියේ දවසේ පටන් මෙන්න මේ පරමාර්ථයෙන් තමයි ජීවත් වෙන්නේ. එනම් පෙරවන් සරණියේ තා පටන් අපේ පරමාර්ථය වන්නේ ආර්ය අෂ්ටායක මාර්ගයේ ගමන් කළා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමයි. ඒ නිසා දැන් මේ කරන කුසලයේ තුලින් අපේ ආර්ය අෂ්ටායක මාර්ගය යදුවා. සා චතුරාර්ය සත්‍ය අවබෝධයට අපි සමීප වුණා චිත්තක්ෂණයක් ගානේ. දැන් මේ මහා පින්කම සිද්ධ කිරීමේදී සංඝ රත්නයේ ഘോഷේ කරනවා බුද්ධ ධම්ම සංඝ තුනුරුවන්ගේ ගුණ සිහි කරනවා එවැගේම මෞපියන්ගේ ගුණ සිහි කරනවා එසේ සිහි කිරීමේදී හිතේ පහළවන කුසල චිත්ත වීර්ය ඇති සම්මා දිට්ඨිය වාස්ඥාව සම්මා දිට්ඨියයි කුසල ක්‍රියාව ගැන නැවත නැවත යොමු කරවන විතරේ සම්මා සංකල්පනාවයි එවැගේම කුසල ක්‍රියාව සඳහා භාවිතා කරන වචනේ සම්මා වාචාවයි කුසල ක්‍රියා සඳහා යෙදෙන කාය සම්මා සම්මන්තයයි. කුසල ක්‍රියාව කරන කාලෙ හිතේ පිරිසුදු බව සම්මා ආජීවයයි. කුසල ක්‍රියාව කිරීමේ උත්සාහය සම්මා වායාමයයි. කුසල ක්‍රියා සඳහා යෙදෙන සිහිය සම්මා සතියයි. කුසල ජවන් සිතක් ගානේ පහළවන ඒකාග්‍රතාව සම්මා සමාධියයි. එසා මේ පින්කම තුළින් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ගොඩනගා ගත්තා. ඉන් බලාපොරොත්තු වන අපේ ඥාතීන්වත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගොඩනැගීමට අඟා ගැනීම තුළින් උපකාරයක් සැලසෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිරිනකොට ඒ තුළින් බෝධිසත්ව ධර්ම 37ක්ම වැඩෙනවා. ඒ සම්මා වායාම කියන මාර්ගාංගයේ සතිපට්ඨාන සම්‍යක් ප්‍රදාන හතරයි, ඊයේ ඉන්ද්‍රියයි, ඊයේ බලයයි, ඊයේ සම්බුද්ධංගයයි, සම්මා වායාමයේ කියන මේ ධර්මතා කියන්නේ වැඩෙනවා. සම්මා සතිය කියන මාර්ගාංගය සමග සතිපට්ඨාන සතරයි සති ඉන්ද්‍රියයි සති බලයයි සති සම්බොධ්‍යංගය සම්මා සතිය කියන මේ දෙක අටකොලකින් ක්‍රියාත්මක වෙනවා සතිය. ඒ වගේම විද්ධිපාද හතර වශයෙන් සම්දිතිත්‍ය විරිය විමර්ශා හතරක් මේ පිටම තුලින් වැඩිනවා. ඉන්ද්‍රිය ධර්ම පහ වශයෙන් ශ්‍රද්ධා ඉන්ද්‍රිය, නිර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය ධර්මතා පහක් මෙතන වැඩිලා. බල ධර්ම වශයෙන් ශ්‍රද්ධා බලය, විනය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලයත් මෙතන වැඩිලා. නිවන් සඳහා කරන පිනක් බැවින් යෙදෙන සීය සම්මා සති සම්බුද්ධංගේ නම් වේදවා. යෙදෙන සම්මා දිට්ඨිය ධම්මේතේ සම්බුද්ධංගයයි. මේ සිතේ යෙදෙන වීර්ය, සිරිය සම්බුද්ධංගයයි. හිතේගෙන කුසල ප්‍රීතිය ප්‍රීති සම්බොධ්‍යංගයයි. හිතේ ගතේ සංසිඳීම සස්සද්ධි සම්බොධ්‍යංගයයි. හිතේ අවික්ෂේපේ සමාධි සම්බොධ්‍යංගයයි. හිතේ මධ්‍යස්ථානයේ උපේක්ෂා සම්බොධ්‍යංගයයි. මාර්ගාංග අටසිය වුණා. ඒකට මේල් අපි සිද්ධ කරන්නේ මෞඛ්‍යයන් අරමුණු කරගෙන ඥාතීන් අරමුණු කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගය සමගම බෝධිපාක්ෂ ධර්ම 37ක් සිටේ දිනු කරගන්නවායි ඒවායේ සත්‍යයේ තිස්සක්ෂණයන් ගානේ කල්ප කෝටි ගණන් සංසාරයේ කෙටි කරනවා නිවන සමීප කරනවා අල්ප කෝටි ගණන් සංසාරයේ කෙටි කිරීමේ ශක්තිය නිසා උත්පාරි සත්‍ය අවබෝධයට සමීප වෙනවා එකේ දිනේ කාලයක් සිටේ පවතින තියෙන 1500ක් කෙලෙස් නිවීම නිසා සමුදේ සත්‍ය අවබෝධයට සමීප වෙනවා චිත්තක්ෂණයක් ගානේ නිරෝධ සත්‍යයට සමීප වෙනවා චිත්තක්ෂණයක් ගානේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිනවා එනිසා මේ සිදු කරන ලද්දේ මෙලොව වශයෙන් ආයුවන් සක බල ප්‍රඥා ලැබෙන පරලොව වශයෙන් සුගති සම්පන්න ලැබෙන අවසාන වශයෙන් ප්‍රතු බෝධි ඥානි දුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන පුණ්‍ය නිදානයක් පාරමිතා නිදානයක් මේ මොහොතේ නිදාන් කරගත්තා මෞපියන් නිසා කියන සතුට වෙනස පුළුවන් එසේ සතුටේ නැතරට දැන් අපි මේ පින්කම කරන කාලය තුල අපි මේක හරවම ත්‍රිලක්ෂණයේ හේතුවට මේ කුසාසිත ඒ හේතුක උත්කෘෂ්ඨ කුසල සුදක් බාටම පැමිණෙනවා. දැන් මේ පින්කමේ මුල් ජීවරයේ පටන් මෙතෙක් ගතකල කාලයේ තුල අපේ సంతානයේ පැවති චිත්තචෛතසික භූත රූප උපාදා රූප යන මේ නාම රූප ධර්ම සියල්ල සෙනෙහක් සෙනෙහක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ගියා අනිත්‍යයි. ඇතිවෙන් නැතිවෙන් මෙතෙන් නිතර පෙළි පෙළි පැවතුනා දුක්ඛයි. සමතිසේ නොකවතේ ගිය අනත්තයි. අනිත්‍ය දුක් අනත්ත නිසා පිළිකුල් නිසා අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභමේ නාම රූප ධර්ම සියල්ල පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක ඇති කරන තෘෂ්ණාව සමුදය සත්‍යයි. ඒ දෙකම නැති සාන්ත නිවන දුක්ඛ නිරෝධ සත්‍යයි. නිරත පැමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි. අපේ සිතන මේ දාන සීල භාවනා ආදී සීලම කුසලයේ අපටත් අප දෙමව්පියන් ඇතුළු සමටත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස වේවා කියලා ප්‍රාර්ථනා සබා ගන්නවා.